අද ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පොල්ගසෝවිට විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී පූජ්‍යපාද දාස්වතේ සුමන සීල ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව අද ධර්ම දේශනාව උදෙසා පිළිගනිමු අවසරයි අපේ හාමුදුරනේ සාදු සාදු සාදු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 ආනාපාන සති භික්කවේ භාවිතෝ බහුලීකතෝ සන්තෝ තේව පනීතෝ ච අසේතන කෝච සුකෝච විහාරෝ උප්පන් උප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ ථානසෝ අන්තරධාපේති උපසමේති ශ්‍රාන්දාවන්ත සත්පුරුෂ කාර්මික පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරියත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවත්න රාජෝත්තමයන් වහන්සේ දේශනා කරන්නට යෙදුන වටිනා දාම් දේශනාවකටයි දැන් මේ සෑම කෙනෙක්ම සවන් දෙන්න සෝදානම්ව සිටින්නේ. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද යම් ධර්මයක් යම් අවස්ථාවක ශ්‍රවණය කරනවා නම් ඒ ශ්‍රවණය කරන අවස්ථාව ඊ타මත්ම වැදගත් වන්නේ මෙලව පරලව දෙකෙහි අර්ථ සිද්ධිය සඳහා හේතු වෙන දහම් කරුණු දැනගෙන ජීවිතය සකස් කරගන්නට උපනිෂ්ඨේ වෙනවා ඒ වගේම සංසාර ගමන ගෙවම් කර ලබන ලෝකෝත්තර නිවනින් සැනසෙන්න හේතු වෙන සියලුම ආවාද අනුශාසනාවන් භාග්‍යවතුන් වහන්සේ ඒක රාශී කරගෙන දේශනා කර ධර්මයක් නිසා මෙලව ජීවිතයක් සැපවත් වීම පිණිසත් පරලොව ජීවිතයේ සැපවත් වීම පිණිසත් අවසානයේදී සසනෙන් මිදීම පිණිසත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අපට හිත වෙනවා උපකාර වෙනවා කියන චේතනා සම්පත්තිය සිතේ දරාගෙන තමයි යම් කෙනෙක් ධර්මයක් ශ්‍රවණය කරන්නේ එවැනි ධර්මයක් ශ්‍රවණය කරනා හිතේ දරාගෙන දරාගත් ධර්මයට අනුකූලව ජීවිතය සකස් කර ගන්නවා නම් ඒ ජීවිතය ඊ타ත්ම වැඩගත් ජීවිතයක් බවට පත් වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේගේ ඉගැන්වීමයි. ඒ නිසා දැන් සෑම කෙනෙක්ම මේ අවස්ථාවට සහභාගී වී බලාපොරොත්තු වෙන්නේ එවැනි ධර්මයක් ශ්‍රවණය කරන ශාසනික හැඟීමකින් ධර්ම ශ්‍රවණය කරන සෑම කෙනෙකුටම මේ ධර්මයේ අර්ථාන්විත ධර්මයක් බවට පත් වෙලා ඒ තම තමන්ගේ ස්වකීය ජීවිත සාර්ථක කරගෙන ධර්මානුකූලව ජීවිතයක් ගත කරගන්නට තමන්ගේ මනස සකස් කරගන්නට හේතු වෙන අරමුණක් බවට පත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිතේ දරාගෙන ධර්ම ශ්‍රවණයට සෝදානම් වෙමු. ඒ නිසා මේ අවස්ථාවේ අපි මාත්‍රකා වශයෙන් ලබා ගන්නට යෙදුනේ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෞතුනා සම්මා සම්බුද්ධත්වය අවබෝධ කර ගැනීම පිණිස පාඩක කරගත් ආනාපාන සති භාවනාවට අයත් සූත්‍ර පාඨයක් දැන් මේ අවස්ථාවේදී මාතෘකාවසෙන් තබා ගන්නට යෙදුනි. ආනාපාන සති භාවනා වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සියලුම බුදුවරින් වහන්සේලාට පිහිට වෙන මානසිකාරයක් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා අතීතයේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලාටත් ඒ වගේම අපේ සරුවත්යන් වහන්සේටත් අනාගතයේ පහළ වෙන සරුවත්යන් වහන්සේලාට බුද්ධත්වයේ සඳහා පිහිට වෙන කර්මස්ථාන භාවනාවක් වශයෙන් වඩන්නට පළමුවෙන්ම ආරම්භ කරන්නේ මේ ආනාපාන සති මානසිකාරයේ ඒ නිසා ධම්මදිව බුද්ධගයා සුද්ධ භූමියේදී සපරිවාර මාරපරාදී කොට ලෞතර බුද්ධත්වයේ සඳහා සියලුම බුදුරජාණන් බෝසතාණන් වහන්සේලා වජිරාසනාරූඪව බද්ධ පරියංගෙන් යුක්තව පටන් ගන්නා ලද වීරියකින් යුක්තව මේ භාවනා කටයුතු ආරම්භ කරන්නේ ආනාපාන සති භාවනාව පාදක කරගෙන. ඒ නිසා මේ භාවනාවට අදාළ වෙන වටිනා කරුණු හයක් පිළිබඳව අද පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාව කවුරුත් ප්‍රිය කරන මානසිකාරයක් ඒ වගේම සෑම කෙනෙක්ම කම්මැලි නැතුව ප්‍රිය භාවයකින් වඩන මානසිකාරයක් ආනාපාන සතිය මේ ආනාපාන සතිය තුල ඊට වටිනා වැදගත් කරුණු හයක් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා ආනාපාන සති භික්කවේ භාවිතෝ බහුලීකතෝ මානෙනි මේ ආනාපාන සතිය භාවිතා කරන්නේ නම් බහුලීකృత කරන්නේ නම් සන්තෝ තේව පනීතෝච අසේතනකෝච සුකෝච විහාරෝ ඒ වගේම ශාන්ත බවටද ප්‍රනීත බවටදපත් වෙනා ප්‍රනීත අදහස් ඇතුව සැප විහෙරණයෙන් යුක්තව වාසය කරන්නා වූ යෝගියාට උප්පන් නොප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ තානසෝ අන්තර දාපේති ූපසමේති උපනුපන් තන අකුසල ධර්මයන් යටපත් භාවයට පත් කරන සිතට මානසික සහනයක් සතතක් සැනසෙල්ලක් ලබන්න පුළුවන් වටිනා භාවනාමය අරමුණක් බව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ඒ නිසා මේ පැහැදිලි කළ මානසිකාරය තුළ ඊ타මත්ම වැදගත් කරුණු හයක් තමයි ආනාපාන සතියෙන් පහළ වෙන පරිකර්ම නිමිත්ත, උග්ඝා නිමිත්ත, පටිභාග නිමිත්ත කියන මේ නිමිති තුන. ඒ වගේම පරිකර්ම සමාධිය, උපචාර සමාධිය, අර්පණා සමාධිය කියන මෙන්න මේ සමාධි තුන. මෙන්න මේ අවස්ථා වන් භාග්‍යතුන් වහන්සේ ඊ타මත්ම පැහැදිලි ආකාරයෙන් කෙනෙකුගේ සත්‍ය අවබෝධයේ පිණිස උපනිෂ්ඨේ වෙන ආකාරයෙන් දේශනා කළා. දැන් භාවනා අරමුණක් අපි ආරම්භ කරනකොට ඒ ආරම්භ කරන සෑම භාවනා අරමුණකදීම මුලින් භාවනා අරමුණක් අපි ගන්නවා. අන්නේ අරමුණ අනුව තමයි යෝගියා තේනුම් ගන්න ඕන පරිකර්ම මනසිකාරයෙන් ඒ භාවනාව ආරම්භ කරනවා කියන එක. අන්න ඒ වාගේ අපි ආනාපාන සති භාවනාව ආරම්භ කරනවා. ඒ කියන්නේ සීලයක පිළිපදලා කය වචනේ සංවර කරගෙන සතර කමඨහන් සිදු කරලා ආස්වාස ප්‍රාස්වාස අරමුණෙහි සිහිය පිහිටවා ගැනීම පිණිස භාවනා ආරම්භ කරනවා. මේ ආරම්භ කරගෙන යනකොට භාවිතෝ බහුලීකතෝ හොඳට භාවිතා කරනවා ඒ වගේම නැවත නැවත භාවිතා කරනවා. බහුලීකృత කරනවා. එහෙම කරන අතර තමන්ගේ කුසල් අරමුණක් වශයෙන් වඩන භාවනා අරමුණ තුලින් සන්තෝතේව පනීතෝත තමන්ගේ මනස ශාන්ත බවටපත් වෙනවා ප්‍රනීත බවටපත් වෙනවා ඒ ශාන්ත බවට ප්‍රනීත බවටපත් වෙන අරමුණෙහි හොඳට සිහිය පිහිටවාගෙන මනසිකාර කරනකොට අසේතන කෝච සුකෝච විහාරෝ ඒ වගේම ප්‍රනීත අදහස් සිතට පහළ වෙනා සැප විහරණයෙන් යුක්තව උපනුපන් ක්ලේශ ධර්මයන් යටපත් භාවයට පත් කරන්න පුළුවන් ආත්ම ශක්තියක් ගොඩනගා ගන්නට මේ අරමුණ අපට පිහිට වෙනවා උපකාර වෙනවා කියන එක සරුවත්යන් වහන්සේ දේශනා කළා. එතකොට මේ ආනාපාන සතිය භාවනා කරන කෙනෙක් නිසීදති පල්ලංකං ආවුජිත්වා උදුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන බුද්ධ වචනයට අනුව දැන් අපි ආස්වාස ප්‍රාස්වාස අරමුණ භාවනා කිරීම පිණිස බද්ධ පරියන්කෙන් වාඩි වෙනවා. උපාසක පිරිස බද්ධ පරියන්කේ උපාසිකා පිරිස අද්ද පරියන්කේත් වාඩි වෙලා හොඳට තමන්ගේ භාවනා අරමුණ පටන් ගැනීමේදී නාසිකාග්‍රේට අභිමුඛව සිහිය පිහිටවා ගන්න. පද්ද පරයන්කෙන් වාඩි වෙලා උඩුකය කෙලින් තබාගෙන නාසිකා දොරටුවට සිත යොමු කරගෙන තමන් සිහි කරන්න බලාපොරොත්තු වෙන බෝධිඥානයේ සිහි කර ගනිමින් භාවනා අරමුණ සිහි කරන්න මෙනෙහි කරන්න පටන් ගන්නවා ආස්වාස ප්‍රාස්වාස වශයෙන් මේ ආස්වාස ප්‍රාස්වාස වශයෙන් මෙනෙහි කරන අරමුණ ස්වභාවික හුස්ම රැල්ලට පමණයි අපේ අවධානය යොමු කරන්නේ. සිහියෙන් හුස්ම ගන්නව නෙමෙයි. සිහියෙන් හුස්ම එළනවා නෙමෙයි අර හිතලා. හිතලා ගන්න නැතුව ස්වභාවික හුස්ම රැල්ලට සිහිය යොදන්න. මේ එකයි භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කළේ. දැන් සිහියෙන් හුස්ම ගන්නවා කියනකොට සමහර අය හිත හිතා හුස්ම ගන්නවා. ඒක වැරදි. අපි ආස්වාස ප්‍රාස්වාස අරමුණ ස්වභාවයෙන් වැටෙන අරමුණට සිහිය යොදන එක තමයි අපේ પરමාර්ථය වන්නේ. එහෙම පරමාර්ථයට හිත යොමු කරගෙන හොඳට ආස්වාස ප්‍රාස්වාස අරමුණෙහි සිහිය පිහිටවා ගැනීම පිණිස අවධානය යොමු කරගෙන නාසිකා දොරටුවේහි සිත පිහිටවාගෙන සිහිය යොදනවා අර ගන්න හෙළන හුස්ම රැල්ලට. එහෙම හුස්ම රැල්ලට සිත සිහිය යොදනකොට අර බාහිර ලෝකයේ තියෙන අරමුණු වලින් සිත වෙන් කරගෙන ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ලට හිත යොමු වෙනවා. ඒ යමු වෙනකොට බාහිර ලෝකයේ අරමුණු සියල්ලංගෙන්ම සිත වෙන් වෙලා කයනොත් වෙන් වෙලා ආස්වාස ප්‍රාස්වාස අරමුණට මේ සිහිය එකතු වෙනවා. අරමුණට සිහිය එකතු වෙනකොට හුස්ම රැල්ල පමණක් අපිට දැනෙන්න පටන් ගන්නවා. අන්නේ දැනෙන්න පටන් ගන්නකොට ඒ හුස්ම රැල්ලේම සිහිය පිහිටවාගෙන අපි මානසිකාර කරනවා. ඒ ආස්වාස ප්‍රාස්වාස අරමුණට සිහිය යෙදුනෙන් පස්සේ තමයි ඒ භාවනා අරමුණ පරිකර්ම සමාධියෙන් මේ පරිකර්ම සමාධියෙන් යුක්තව මානසිකාර්යය කරන්නට ආරම්භ කරන්නේ. ඒ ආරම්භ කරනකොට ආස්වාස ප්‍රාස්වාස අරමුණ පරිකර්ම නිමිත්ත වශයෙන් හඳුන්වනවා. ඒ වගේම ඒ ආස්වාස ප්‍රාස්වාස අරමුණ නාසිකා දොරටුවෙන් දුන්සිලුවක් යනවා වගේ ඉහළ පහළ යන ස්වභාවය Tamanට දැනෙන්න පුළුවන්. අන්නේ දැනෙන ස්වභාවයටත් කියනවා පරිකර්ම නිමිත්ත කියලා. එතකොට මේ පරිකර්ම නිමිත්ත වශයෙන් භාවනා කරන අරමුණ දැනෙනතුරු අපි පිට යන වාරයක් ගානේ නැවත නැවත ආස්වාස ප්‍රාස්වාස අරමුණට සිත යොමු කරගෙන හුස්ම රැල්ලේම සිහිය පවත්වන්නට ඕන නැවත නැවත. කියන්නේ භාවිතෝ බහුලීකතෝ. හොඳට භාවිතා කරනවා ඒක නැවත නැවත භාවිත බහුලීකృత කරනවා. එහෙම කරනකොට ඒ අරමුණ කෙරෙහි අපට භාවිතාවක් සිද්ධ වෙනවා. ඒ භාවිතාව සිද්ධ වෙන නිසා හුස්ම රැල්ලටම සිත යොමු වෙනවා. යොමු වෙනකොට හොඳට සිහිය අර ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසාම සිද්ධ වෙනවා. එහෙම සිද්ධ වෙනකොට හොඳට මානසිකාරී ඉදිරියට පවත්නවා. පවත්වාගෙන යනකොට අර ආස්වාස ප්‍රාස්වාස අරමුණට සිත සිහිය යොමු වෙච්ච අවස්ථාව හොඳට ස්මරල්ල පමණක් අපට දැනෙනවා නම් ඒ දැනෙන වෙලාව හරි කර්ම සමාධියෙන් චිත සමාධිමත් වුණා වෙනවා. බාහිර අරමුණකට හිත යන්නේ නැහැ. ලෝකේ අරමුණකට හිත යන්නේ නැහැ. කයේ යම් තැනකට හිත යන්නේ නැහැ. කායානුබද්ධව පවසින ආස්වාස ප්‍රාස්වාස අරමුණේ පමණක් සිහිය පවතිනවා. මෙන්න මේ අවස්ථාවේදී පරිකර්ම සමාධිය වශයෙන් කියන්නේ හොඳට හුස්ම රැල්ලේම සිහිය පවත්නවා. පරිකර්ම නිමිත්ත කියන්නේ ඒ ආස්වාස ප්‍රාස්වාස අරමුණ හොඳට දුන්සිලවක් නාසිකා දොරටුවෙන් ඉහළ පහළ යන්නක් මෙන් Tamanට දැනෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් පෙනෙන්න පටන් ගන්නවා. අන්නේ අවස්ථාව තමයි පරිකර්ම නිමිත්ත වශයෙන්ොත් පරිකර්ම සමාධිය වශයෙන්ොත් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළේ. ඉතින් මේ මනසකාරය දිගටම පවත්වා ගන්න ලැබෙන්නේ හොඳට හුස්ම රැල්ලට හිත යමු එලා හොඳට සිහිය හුස්ම රැල්ලේ පැවතුනොත් විතරයි. පිට යන වාරයක අපිට ඒක අරමුණු කරන්න බෑ. හොඳට හුස්ම රැල්ලේම සිහිය පිහිටවාගෙන දිගටම පරිකර්ම සමාධියෙන් ඒ මානසික කාර්යය කරන්න පුළුවන්. දොන්සිලුවක් ඉහළ පහළ යන්නාක් මෙන් Tamanne හොඳට ඒ ආස්වාස ප්‍රාස්වාසය දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම පෙනෙන්නත් පටන් ගන්නවා. Tamange මනස මානසිකාර්යය බොහෝම බලවත් නම් එතන සමාධි නිමිත්ත පහළ වුණා නම් සමාධි නිමිත්ත පහළ වෙනකොට වර්ණ ආලෝකය මනසට ඇවිල්ලා නාසිකාව දොරටුවට ඒ ආලෝකයේ යම් වෙන අවස්ථාවලදී මේ පරිකර්ම නිමිත්තෙන් හොඳට මනසකාරය කරන්නට පුළුවන්. එහෙම නැවත නැවත කරනකොට හුස්ම රැල්ලේ දිග ස්වභාවය හෝ කෙටි ස්වභාවය Tamanට මනසට දැනෙන්න පුළුවන්. ඒ දැනෙනකොට හොඳට සිහියෙන් අපි දැනගන්නවා හුස්ම රැල්ල දික් වෙනවා කියලා. ඒ වගේම හුස්ම රැල්ල කෙටි වෙනවත් කියලා දැනගන්නවා. ඒ කෙටි වෙන ස්වභාවයත් දැනගෙන සියුම් වෙන මේ කෙටි වෙන ස්වභාවයක් දැනගන්නවා, දික් වෙන ස්වභාවයක් දැනගන්නවා. දික් වෙන ස්වභාවය දැනගන්නේ නැවත නැවත කීප වතාවක් උස්ම දැල්ල දිගට යනකම් මෙනෙහි කරන්න පුළුවන් නම් කීප වතාවක්ම උස්ම ගන්නවා ගන්නවා ගන්නවා කියලා දිග උස්ම රැල්ලක්. ඒක උස්ම අවස්ථාවකවත් මෙනෙහි කරන්න බැරි තරමට වේගවත් වෙනවා නම් එතන කෙටි හුස්ම රැල්ලක් කියලා අපි තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මනසිකාර කරනවා. එහෙම කරගෙන යනකොට හොඳට හුස්ම රැල්ලේහි සිහිය මනාව පිහිටනකොට මුළු හුස්ම රැල්ලම අපිට දැනගන්න ලැබෙනවා. ඒ දැනගන්න ලැබෙනවා කියලා කියන්නේ ඉහළට හුස්ම ගන්නත් පහළට හුස්ම ගන්නත් නාසිකා දොරටුවෙන් හුස්ම රැල්ල පටන් ගන්න හැටි, පවතින හැටි, අවසාන වෙන හැටි කියන මේ අවස්ථා තුන හොඳට දැනෙන්න පටන් ගන්නවා. එතකොට මුළු හුස්ම රැල්ලේම අපේ සිහිය පවතිනවා. එහෙම පවත්වාගෙන මනසිකාට කරන්නට පුළුවන්. එහෙම පනිස්කාර කරනවා කරනකොට සබ්බකාය පරිසංවේදී අසසිස්සාමීති සික්කති පසසිස්සාමීති සික්කති කියලා අපට දැනීමෙන් මනසකාර කරන්න පුළුවන්. එහෙම මනසකාර කරනකොට තවත් මේ එහෙම දිගට පවත්වාගෙන යනකොට පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමීති සික්කති පසසිස්සාමීති සික්කති කියලා අර හුස්ම රැල්ලේ තියෙන ඕලාරික ස්වභාවය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සංසිඳීගෙන යනවා. එහෙම සංසිඳීගෙන ගිහිල්ලා හුස්ම රැල්ල දැනෙන නොදැනෙන ස්වභාවයට එනකන් සිුම් වෙනවා. ඒ සිුම් වෙන අවස්ථාවත් දැනගෙන අපි හොඳට මනසිකාර කරනවා. එහෙම මනසිකාරය දිගට කරගෙන යනකොට අපි අර මුලින් ලබාගත්ත වර්ණ රූපය එහෙම නැත්නම් ආස්වාස ප්‍රාස්වාස අරමුණේ දුන්සිලුවක් වගේ ඉහළ පහළ යන ආස්වාස ප්‍රාස්වාස අරමුණ හොඳට පාත්වාගෙන පරිකරම සමාධියෙන් පරිකරම නිමිත්තෙන් භාවනා මනසිකාර්යය වර්ධනය කරගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් භාවිතය බහුලීකృత භාවයේ වැඩි වෙනකොට අර ශාන්ත බවක් ප්‍රණීත බවක් ඇති වෙනවා හුස්ම රැල්ල. හොඳට ශාන්තව හුස්ම රැල්ල පවතිනවා, හොඳට ප්‍රණීතව හුස්ම රැල්ල පවතිනවා. ඒ පවතින්නේ ඇයි? සිත පිට යන්නේ නැහැ, පිට බාහිර අරමුණු එන්නේ නැහැ. කය වේදනා සියල්ල සංසිඳෙනවා. කය වේදනා සංසිඳනකොට ඒ වගේම බාහිර අරමුණු එන්නේ නැති වෙනකොට ක්‍රමක්‍රමයෙන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණ පහ ක්‍රමක්‍රමයෙන් සංසිඳෙන සංසිඳෙනවා. අන්න එහෙම සංසිඳීගෙන එනකොට තවත් ඒ මනසිකාරයේ බලවත් වීමේ චේතනා මුදුන්පත් කරගෙන මනසිකාරයේ කරනකොට ශ්‍රද්ධාව මතුවෙනවා. ශ්‍රද්ධාව මතුවලා හොඳට ඒ ආස්වාස ප්‍රාස්වාස අරමුණේම සිහිය පිහිටවාගෙන මනසිකාර කරනවා. එහෙම මනසිකාර කරනකොට ඊළඟට ආස්වාස ප්‍රාස්වාස අරමුණ තුලින් උග්ඝා නිමිත්ත පහළ වෙනවා. උග්ඝා නිමිත්ත කියලා කියන්නේ අර වර්ණ ආලෝකයේ තුලින් මතුවෙච්ච ලාපැහැයෙන් තියෙන වර්ණය තුලින් මතුවෙන්න පුළුවන් මණික්කට මුතුකට දියමන්ති වගේ ප්‍රභාස්වර භාවයෙන් ආලෝක ධාරාවන් මතුවෙන්න පුළුවන්. කලමෙන්දිලි එළිය වගේ මණික්කට වගේ මුතුකට වගේ එළියෙන් මතුවෙන්න පුළුවන්. ඒවා කෙරෙහි අවධානයක් යන්නේ නැතුව හොඳට හුස්ම රැල්ලේම සිහ පිහිටවාගෙන යනවා. අන්නේ අවස්ථාවට කියන උග්ඝා නිමිත්ත කියලා. ඒ වගේම කපු කුළුන් ටිකක් වගේ Tamanට දැනෙන්න පුළුවන්. වලාකුල් කෑලි වගේ දැනෙන්න පුළුවන්. එහෙම දැනුණත් අපි අවධානය යොමු කරන්නේ ඒ නිමිත්තට නෙමෙයි ආස්වාස ප්‍රාස්වාස අරමුණට. ඒ අරමුණෙහි සිහිය පිහිටවාගෙන මනසිකාරය කරනවා. එහෙම කරගෙන යනකොට ඒ උද්ධා නිමිත්ත පහළ වෙලා අපේ මානසිකාර්යය දිගට පවත්වාගෙන යනකොට අර පංච නීවරණ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තවත් හොඳට සංසිඳෙනවා. එහෙම සංසිඳීගෙන යනකොට පුදුමාකාර ශාන්ත බවක් ප්‍රණීත භාවයක් අරමුණ තුලින් අපේ මනසට දැනෙනවා. ඒ ස්වභාවයට ඇලෙන්නේ නැතුව අපි ආස්වාස ප්‍රාස්වාස අරමුණ තුලම සිහිය පිහිටවාගෙන මනසිකාරය කරනකොට ඉන් අනතුරුව අපි මනසිකාරය දිගට පවත්වනකොට හොඳට කය වේදනා සියල්ලම සංසිඳෙනවා. හිත පිට යන්නේ නැතුව පවතිනවා. පංච නීවරණ පහ යටපත් වෙනවා. යටපත් වෙනකොට අපට දැනෙනවා මෙන්න මේ අරමුණ තමයි අපට නිවන් අවබෝධ කරගන්න තියෙන අරමුණක් හැටියට මේ ආනාපාන සතිය පිළිබඳව අපේ සිතේ විශ්වාසයක් ඇති වෙනවා. අන්නේ විශ්වාසයෙන් ඇති වෙන ස්වභාවික ලක්ෂණය අනුව ශ්‍රද්ධාව පහළ වෙනවා. ශ්‍රද්ධාව පහළ වෙනා ඒ අරමුණේම සිහිය පිටවා ගන්න කායික මානසික වීර්යයක් ඇති වෙනවා. ඒ වීරිය තුලින් අපි මානසිකාර්යය හොඳට පවත්වාගෙන යනකොට හොඳට ආස්වාස ප්‍රාස්වාස අරමුණෙහි සතිය පිහිටනවා. ඒ සතියෙන් මානසිකාර්යය හොඳට පවත්වාගෙන යනකොට පිට අරමුණකට හිත යන්නේ නැතුව ආස්වාස ප්‍රාස්වාස අරමුණේම සමාධිය උපදිනවා. ඒ උපදින සමාධිය තුලින් අපට දැනෙනවා මුලින් පටන් ගන්න ස්වභාවය අනුව ආස්වාස ප්‍රාස්වාස පටන් ගත්තා හුස්ම රැල්ල දික් වෙන බව දැනුණා, කෙටි වෙන බව දැනුණා. හුස්ම රැල්ල නාසිකාග්‍රයෙන් පටන් ගන්න හැටි දැනෙනවා, පවතින හැටි දැනෙනවා, අවසාන වෙන හැටි දැනෙනවා. හුස්ම රැල්ල හොඳට සිවුම් වෙනවා. දැන් පරිකර්ම සමාධිය වශයෙන් හුස්ම රැල්ලේම හිත පවතිනවා. පරිකර්ම නිමිත්ත වශයෙන් දුන් සිලුවක් වශයෙන් පවතිනවා. ඒ වාගේම උග්ඝා නිමිත්ත වශයෙන් මණික්කට මුතුකට දියමන්ති වගේ මනසින් දකින්න ලැබෙනවා වර්ණ රූපයක් මෙන්න මේ වාගේ මේ අරමුණු පිළිබඳව හොඳට මනසට දැනීමක් එනවා අන්නේ දැනීම එනකොට එතන සද්ධා විරිය සති සමාධි එක එකතු වෙන ප්‍රඥාව මෙන්න මේ ප්‍රඥාව ඉස්මතු වෙනවා ඒ මන් ප්‍රඥාව ඉස්මතු වෙනකොට අර මණික්කට මුතුකට දියමන්ති වගේ ආපු ඒවා පලාගෙන හොඳට පෑෂර් ලයිට් එකක් වගේ සන්ධ්‍යා පායනවා වගේ සූර්යයා පායනවා වගේ හොඳට ප්‍රභාස්වර ඉරබඩ තඩුව වගේ ප්‍රභාස්වර පටිභාග නිමිත්ත පහළ වෙනවා. අන්නේ පටිභාග නිමිත්ත පහළ වෙනකොට මේ පටිභාග නිමිත්තත් උග්ඝා නිමිත්තත් මේ පරිකර්ම නිමිත්තත් කියන මෙන්න මේ නිමිති 18 ආකාරයකට ධර්මයේ සඳහන් කරනවා. ඒ ඒ පුද්ගලයාගේ సంతානයේ තුල යම් යම් අවස්ථාවලදී ඔය පරිකරම නිමිත්ත වශයෙන්, උග්ඝා නිමිත්ත වශයෙන්, පටිභාග නිමිත්ත වශයෙන් මේ නිමිති පහළ වෙන ස්වභාවික ලක්ෂණ ධර්මයේ සඳහන් වෙනවා. එතකොට අපි අර ප්‍රභාස්වර වශයෙන් පවතිච්ච ආරම්මේ ආලෝකයේ තමයි ආස්වාස ප්‍රාස්වාස උස්ම රැල්ලේ හොඳට සාන්තව ප්‍රණීතව අරමුණ පවතිනකොට අර සූර්ය මණ්ඩලය වගේ චంద్ర මණ්ඩලය වගේ පෑසර් ලයිට් එක වගේ ටියුබ් ලයිට් එක වගේ නර්ම චක්‍රයක් වගේ නිලුම් කකුලක් වගේ ආදී වශයෙන් ඔය වාගේ අරමුණු මනසට පේන්න පටන් ගන්නවා. ඒ ප්‍රතිභාග නිමිත්ත වශයෙන් තියෙන අරමුණ. ඒ අරමුණට අපි අවධානය යොමු කරන්නේ නැහැ. ඉනු කරන්නේ නැතුව හොඳට ආස්වාස ප්‍රාස්වාස අරමුණේම සිහිය පිහිටවාගෙන මනසිකාර කරනවා. එහෙම කරනකොට සසර පුරුදු ඇති, භාවිත සිතක් ඇති, සිහි නුවණ ඇති යෝගියා හොඳට මනසිකාරය කරනකොට ඒ පටිභාග නිමිත්ත නාසිකා දොරටුවට එකතු වෙලා ආශ්වාස ප්‍රාශ්වාස අරමුණත් එක්ක එකට එකතු වෙනවා. අන්නේ එකතු වෙච්ච අවස්ථාව නාසිකා දොරටුවයි පටිභාග නිමිත්තයි ආශ්වාස ප්‍රාශ්වාස අරමුණයි. මෙන්න මේ අවස්ථා තුන එකට එකතු වුණ අවස්ථාවට කියනවා උපචාර සමාධිය කියලා. ඒ උපචාර සමාධිය අපි බලවත් කරගන්නට ඕන ඊළඟට. බලවත් කරගන්නවා කියන කියන්නේ ඒක නැවත නැවත භාවිතා කරනවා. නැවත නැවත පුරුදු කරනවා. භාවිතා කරමින් පුරුදු කරමින් හොඳට උපචාර සමාධිය දක්වාම මානසිකාර්ය කරනවා. ඒ උපචාර සමාධිය දක්වා භාවනා කරන අරමුණ මානසිකාර වෙනකොට අර පංච නීවරණ පහ හොඳට සංසිඳීගෙන යනවා. ඒ වගේම සද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මෙන්න මේ ඉන්දිය ධර්ම පහ හොඳට බලවත් වේගෙන එනවා. එහෙම බලවත් වේගෙන ඇවිල්ලා ප්‍රතිභාග නිමිත්තයි ආ නාසිකාග්‍රයයි හුස්ම රැල්ලයි තුනම එකට එකතු වෙලා සමාධි ශක්තිය බලවත් වෙනවා. අන්නේ අවස්ථාවට කියන්නේ උපචාර සමාධිය කියලා. එතකොට අපි පරිකරණ සමාධිය වශයෙන් ආස්වාස ප්‍රාස්වාස අරමුණට හිත යොමු කරන අවස්ථාව. හුස්ම රැල්ලේම හිත පවතිනවා නම් පරිකරණ සමාධිය. ඊළඟට පටිභාග නිමිත්තයි නාසිකාග්‍රයයි හුස්ම රැල්ලයි තුන එකට එකතු වෙලා පංච නීවරණ යටපත් කරන සද්දාදී ඉන්දිය ධර්ම බලවත් කරගෙන චිත්ත සමාධිය උපදවා ගැනීමේ ශක්තිය කාමාවචර කුසංහිතේ උපදින උපචාර සමාධිය. අන්නේ උපසාර සමාධියේ බවට පත් කරගෙන මනසිකාර කරනවා. එහෙම මනසිකාර කරගෙන යනකොට හොඳට අරමුණේම ශාන්ත බවක් ඇති වෙනවා ප්‍රණීත බවක් ඇති වෙනවා. භාවිතාවක් හොඳට සිද්ධ වෙනවා. එහෙම සිද්ධ කරගෙන යනකොට දැන් අපි පරිකර්ම නිමිත්ත ලැබුවා පරිකර්ම සමාධිය ලැබුවා උග්ඝා නිමිත්ත ලැබුවා පටිභාග නිමිත්ත ලැබුවා උපචාර සමාධියට හිත යොමු කළා ඊළඟට අපේ යොමු කිරීම තියෙන්නේ අර්පණා සමාධියට. අර්පණා සමාධිය කියන්නේ ධානා මට්ටමට තමන්ගේ සිත පවත්වා ගැනීම. ඒ ධානා මට්ටකට පවත්වා ගැනීමේදී අපි ආස්වාස ප්‍රාස්වාස අරමුණ මෙනෙහි කරමින් මනසිකාර කරගෙන ඇවිල්ලයි ඒ උපතාර මට්ටමට හිත දියුණු කරගත්තේ. එහෙම දිනු කරගන්නකොට එතනින් එහාට අපි පටිභාග නිමිත්තේ සිහිය පිහිටවාගෙන තමයි අර්පණා සමාධියකට නිතන් හැරෙන්නේ. ඒ කියන්නේ දැන් පටිභාග නිමිත්තේ සිහිය පිහිටවා ගත්තාම නාසිකා දොරටුවෙන් සිහිය පිහිටියා වෙනවා. ආශ්වාස ප්‍රාශ්වාස අරමුණෙත් සිහිය පිහිටියා වෙනවා. ඒ ඇයි ඒ තුනම ඒක රාශී බවට පත්වලා එකට එකතු වුණා. උපචාර සමාධියේදී පටිභාග නිමිත්තත් නාසිකාග්‍රේට ආවා. හුස්ම රැල්ලත් නාසිකාග්‍රයේ පවතින්නේ. එතකොට හිත පිට යන්නේ නැතුව නාසිකා දොරටුවේම සිහිය පවතිනවා. එතකොට තුනම ඒක රාශී වෙලා පවතින්නේ. ඒ නිසා පටිභාග නිමිත්තේ සිහිය පිහිටවාගෙන මනසිකාර කරනකොට හුස්ම රැල්ලක් මෙනෙහි කළා වෙනවා. ආස්වාස ප්‍රාස්වාස අරමුණ නාසිකාග දොරටුවෙන් සිහිය වෙන් වෙන්නේ නැතුව හොඳට ඒ අරමුණේ පවතිනවා. අන්නේ පවතින අවස්ථාව සිහියට නගාගෙන මනසිකාර කරනවා. ඒ මනසිකාර කරගෙන හොඳට සිත ශක්තිමත් කරගන්නවා. සතිමත් සතිමත් කරගන්නකොට අර ප්‍රතිභාග නිමිත්ත ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මුදට පැහැදිලි වෙනවා. පැහැදිලි වෙලා අර පැහැදිච්චි වතුරක් ඇතුළත පේනවා වගේ හොඳට ප්‍රතිභාග නිමිත්ත ප්‍රභාස්වර භාවයෙන් පැහැදිලි වෙනවා. කැඩපත වගේ පැහැදිලි වෙනවා. අන්නේ කැඩපත වගේ මනසකාරයේ පැහැදිලි වෙනකොට ක්‍රමක්‍රමයෙන් අපි අදිස්ථාන කරගෙන ක්‍රමක්‍රමයෙන් පැයකට ආසන්න කාලයක් නැත්නම් පැයකට වැඩි කාලයක් ඒ අරමුණේම සිහිය පිහිටවාගෙන මනසිකාර කරනවා. ඒ මනසිකාර කරගෙන යනකොට Tamanda තේරෙනවා දැන් මේ උපචාර සමාධියේ තමයි මම ඉන්නේ කියන ස්වභාවය තේරුම් ගන්න පුළුවන් කර්මස්ථානීය දැනගෙන මානසිකාර කරන යෝගියාට. එහෙම දැනෙන්නේ නැත්නම් ගුරු උපදේශ ඇතුව සිද්ධ කරගෙන යනකොට මම දැන් උපචාර සමාධියේහි සිහිය පිහිටවාගෙන මනසකාර කරනවා ආනාපාන සති අරමුණෙහි කියලා නුවණින් දැනගන්න. දැනගෙන ඉන් එහාට අර්පණාගත කරගැනීමේ චේතනා මුල් කරගෙන ඊළඟට අපි කරන්නේ පළවෙනි අර්පණා සමාධිය. ධ්‍යාන සමාධිය මට ලැබේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන අර පටිභාග නිමිත්තේ හොඳට සිහිය පිහිටවාගෙන නැවත වාරයක් ආස්වාස ප්‍රාස්වාස අරමුණෙහි සිහිය පිහිටවාගෙන මනසිකාර කරන නිමිත්තේ හිත තියාගෙන මනසිකාර කරන්නේ නමුත් ඒ අවස්ථාව වෙනකොට හුස්ම රැල්ල සියුම් වශයෙන් දැනෙන්න පුළුවන්. නමුත් හුස්ම රැල්ලටයි පටිභාග නිමිත්තටයි දෙකටම හිත යොමු කරන්නේ නැහැ. දැන් මට අර පටිභාග නිමිත්තේම සිත තියාගෙන මනසිකාර කරන්න ඕනේ. ඒ දෙක වෙන් වුණොත් දැන් පටිභාග නිමිත්ත නාසිකාගෙන් ඈත් වුණොත් හුස්ම රැල්ල දැනෙනවා. ඒ හුස්ම රැල්ල මෙනෙහි කරන්නට ඕන. දෙක ඒකරාශී වුණ අවස්ථාවේදී පටිභාග නිමිත්තේම සිහිය පිහිටවාගෙන මනසිකාර කරනවා. අන්න එතකොට පටිභාග නිමිත්ත තුලින් හොඳට දුන්සිලුවක් යනවා වගේ Tamande ඒ ආස්වාස ප්‍රාස්වාසය දැනෙන්න පුළුවන්. එහෙම දැනීගෙන කැඩපතක් වගේ හොඳට ප්‍රබාස්වර භාවයෙන් සිද්ධ කරගෙන පැයක් කට වැඩි කාලයක් හොඳට සමාධිගත වෙලා ඉන්නකොට තමන්ගේ සිත හොඳට සංසිඳෙනවා. වේදනා සියල්ල සංසිඳෙනවා. සංසිඳනන් පස්සේ නීවරණ එන්නේ නැහැ. මනසිකාරයේ පවත්වාගෙන යනවා. පැයකට වැඩි කාලයක් අපි මේ අරමුණේ හොඳට සඳහා පවත්වාගෙන යනකොට හොඳ ශාන්ත බවක්, ප්‍රණීත බවක් දැනෙනවා. කිසියම් මැලිකමක් නැතුව උස්ම ඇල්ල සිහි උස්ම මේ පටිභාග නිමිත්තේ සිහිය පිහිටවාගෙන ඉන්න පුළුවන්. එහෙම ඉන්නකොට අපිට අපි බලන්න ඕන මේ උපචාර සමාධියෙන් පංච නීවරණ ධර්මයන් යටපත් කරලා සද්ධාදී ඉන්දිය ධර්ම බලවත් කරගෙන දැන් පවතිනවා මේ අරමුණේ අර්පණාගත කර ගැනීමෙන් අපට ලැබෙන ආනිසංශයත් සිහි කරලා උපචාර සමාධියේ ආධිනව සිහි කරලා අර වගේම මේ ධ්‍යාන සමාධිය අදිස්ථාන කරගෙන මානසිකාර කරගෙන යනකොට දැයට ප්‍රබාස්වර භාවයට පත්වෙනෙන් පස්සේ අපි භවංග චිත්තය බලනවා. භවංග චිත්තය බලනවා කියලා කියන්නේ තමන්ගේ මනසිකාරයේ හොඳට නාසිකා දොරටුවේ හුස්මර ප්‍රතිභාග නිමිත්තේ සිට පිහිටාගෙන සමාධිය බලවත් වෙනෙන් පස්සේ තමන්ගේ හෘද වස්තු රූපයේ තුලට සිත යොමු කරනවා. යොමු කරනකොට හෘද වස්තු රූපය එතන පේන්නේ නැහැ. භවංගයේ භවංග සිතේ චලනය දැනෙන්නේ නැහැ. එතන භවංග සිත අපට දැනෙන්න පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගන්නවා කියන්නේ පිරිසුදු හිත. හෘද වස්තු රූපයේ තුල පවතින ආකාරය එහෙම නැත්නම් පටිභාග නිමිත්ත හොඳට ඒ හෘද වස්තු රූපයේ තුල පවතිනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා අර නාසිකා දොරටුවේ තිබෙන පටිභාග නිමිත්තම හෘද වස්තු රූපයේ තුල හොඳට පැහැදිලිව පිරිසුදු ජලයක් වගේ කැඩපතක් වගේ අපට මේ දැනෙන්න පටන් ගන්නවා. පෙනෙන්න පටන් ගන්නවා. එහෙම පෙනෙන්න පටන් ගන්නකොට ගුරු උපදේශ ඇතුව ඒක නැවත නැවත හොඳට භාවිතා කරනකොට වෙනස් නොවි පවතිනවා නම් ඒ වෙනස් නොවි පවතින්නේ සමාධිය ශක්තිමත් නිසා. ඒ සමාධිය ශක්තිමත් වූ ආකාරයෙන් නැවත පස්සායතරයක් හොඳට බලනා තමන්ට විශ්වාසයෙන්ම සමාධිය බලවත් කියලා තේරුණාන් පස්සේ ඊළඟට අපි බලන්න ඕන ඒ අවස්ථාව උපචාර සමාධි අවස්ථාවේද ඉන්නේ අර්පණාගත අවස්ථාවේද ඉන්නේ කියලා අපි බලන්න ඕන. ඒ කියන්නේ පංච නීවරණයන් යටපත් කරලා සද්ධාදී ඉන්දිය ධර්ම බලවත් කරගෙන හොඳට මනසිකාරයේ පවතිනකොට එතන උපචාර අවස්ථාව තියෙනවා. කාමාවචර කුසල් හිතේ ස්වභාවයෙන් උපචාර සමාධිය තියෙනවා. එතන වෙනසකට තියෙන්නේ ඒ අවස්ථාව හොඳට ප්‍රභාස්වර භාවයට පත් කරගෙන පළවෙනි ධාන සමාධියේදී අර්පණා සමාධිය අපි කියලා අපි දැනගන්නේ ඒ හෘද වස්තු රූපයේ තුලින් ඒ භාංග චිත්තයේ තුලින් අපි එතන පැහැදිලි ආකාරයෙන් ප්‍රතිභාග නිමිත්තේ ස්වභාවය දැක්කන් පස්සේ එතෙන්දී අපි බලන්න ඕන විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන ධානාංග පහ. ඒ කියන්නේ දැන් අපි සිත භාංගයට යොමු කරනා එතන හොඳට පටිභාග නිමිත්ත දැක්කෙන් පස්සේ ඒ පටිභාග නිමිත්තට සිත නංවන ස්වභාවය. ඒක විතක්කය. පටිභාග නිමිත්තේ සිත හැසිරෙන ස්වභාවය ਵਿਚාරය. පටිභාග නිමිත්තේ සිත ප්‍රබෝධමත් වෙන ආකාරය පීතිය. ඒ වගේම ප්‍රබෝ ප්‍රතිභාග නිමිත්තේ සිට ආස්වාදයෙන් සුඛය. ප්‍රතිභාග නිමිත්තේහි ඒක අග්‍රතාවය. කියන මෙන්න මේ අංග පහ අර අද මේ හෘද වස්තු රූපය තුල පවතින ප්‍රතිභාග නිමිත්ත තුලින් නැත්තම් පිරිසිදු භවංග චිත්තය තුලින් අපි ධානාංග පහ ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඒ ප්‍රත්‍යවේක්ෂා කරන්නේ ආස්වාස ප්‍රාස්වාස අරමුණේ පටිභාග නිමිත්තේ හොඳට සිහිය පිහිටුවාගෙන පැයක්කට වැඩි කාලයක් මනසිකාර කරලා ඒ භවංග චිත්තයේ සිට යොමු කරගෙන ඊළඟට එතනින් අපි බලනවා ආනාපාන සති පටිභාග නිමිත්තට සිත නංවන හැටි විතක්කය ආනාපාන සති පටිභාග නිමිත්තේ හිත හැසිරෙන ආකාරයේ ਵਿਚාරය පටිභාග නිමිත්තේ සිත ප්‍රබෝධමත් වෙන එක ප්‍රීතිය පටිභාග නිමිත්තේ සිට ආස්වාදයේ සුඛය පටිභාග නිමිත්තේහි හොඳට ඒකාග්‍රතාව වශයෙන් තැම්පත් වී තියෙන බව. ප්‍රත්‍යක්ෂා කරනවා. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මෙන්න මේ අංග පහ හොඳට දැනෙන්න ඕනේ. එහෙම නැත්නම් පෙනෙන්න ඕනේ. හොඳට ප්‍රතිභාග නිමිත්තේ පැහැදිලි නම් ඒ අරු ඒ අංග පහ හොඳට පේනවා. ඒ අංග පහ පේනකොට හදවත තුලින්ම මෙන්න මේ අංග පහ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනගත්තා නම් හදවතින්ම පිළිගන්නවා මම ධ්‍යාන සමාධියක ආනාපාන සති සමාධියේ පළවෙනි අර්පණා සමාධිය තුල ඉන්නවා කියන ස්වභාවයෙන් Tamanට තේරුම් ගන්න පුළුවන්. එහෙම තේරෙන් නැත්නම් ගුරු උපදේශ ඇතුව පැහැදිලි කරගත්තාම එතෙන් දී පටිභාග නිමිත්තේ ස්වභාවය අනුව අපි තේරුම් ගන්නවා මේ අර්පණා සමාධියක් කියලා. අර්පණා සමාධියක් කියලා තේරුම් ගන්නෙ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මෙන්න මේ අංග පහ හොඳට නුවණින් දැනගත්තට පස්සේ නැත්තම් දැකගත්තට පස්සේ ප්‍රත්‍යක්ෂා කරන් පස්සේ තමයි අර්පණා සමාධියක් කියලා අපි පිළිගන්නේ. එතන ධානාංග ප්‍රත්‍යක්ෂා කරනකොට ධානාංග ප්‍රකට වෙන්නේ නැත්තම් තාමත් අපි ඉන්නේ උපචාර සමාධියේ. අන්නේ උපචාර සමාධියෙන් එහාට ගියාම ඇති වෙන පටිභාග නිමිත්ත අරමුණු කරගෙන එතනින් අපි භවංග චිත්තේ එහෙම කරගෙන අපි නුවණින් බලාගෙන අර විතක්ක විතාල පීතිසුඛ ඒකාග්‍රතා කියන සමාධියට ධානාංග බැලුවා නම් පළවෙනි අර්පණා සමාධිය කියලා නුවණින් අපි දැනගන්න. එහෙම දැනගෙන මනසිකාර කරන්න පුළුවන්. එහෙම කරලා ඊළඟට එය ప్రత్యක්ෂ වශයෙන් තව තවත් භාවිතා කරන්නට ඕන ඒ වගේම බහුලීකృత කරන්න ඕන. එහෙම කරගෙන ආවජන සමාපජ්ජන අදිත්‍යාන උත්තාන පච්චවෙක්කන කියන මෙන්න මේ පසි පංච වශී භාවයෙන් මේ අරමුණ වශී කරගන්නවා. ආවර්ජනා කරනවා සමවදිනවා අදිස්ථාන කරනවා ඊළඟට මේ ඒ වෙලාවෙන් ගියන් පස්සේ ඒ එයින් නැගී හිටනවා ඊළඟට ප්‍රතිවේක්ෂා කරනවා. ආවර්ජණයයි ආවර්ජනා කරනවා සමවදිනවා අදිස්ථාන කරනවා ඒ වගේම ඒ වෙලාවෙදිම එනකොට උත්තාන වශයෙන් නැගී සිටිනවා ඉන් පස්සේ ධානාංග ප්‍රත්‍යක්ෂා කරනවා මේවා කොහොම වශීභාවයට පත් කරගන්නේ මොකටද Tamanට ඕන වෙලාවට ආරම්මණය ගන්න ඕන වෙලාවට ආරම්මණයෙන් මිදෙන්න එහෙම නැත්නම් ওই ප්‍රතිභාග නිමිත්ත වශීභාවයට පත් කරේ නැත්නම් හැම දැනම දකින්න ලැබෙනවා. Taman වැඩක් කරන්න ගියත් ওই නිමිත්ත ඉදිරියට එනවා. ඉදිරියට ආපුවම අනෙක් වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා තමයි වශීභාවයට පත් කරන්නේ ආනාපාන සති භාවනාව කරන අවස්ථාවේ පමණක් මට මේ ප්‍රතිභාග නිමිත්ත ලබාගෙන අනික් වෙලාවට ප්‍රතිභාග නිමිත්තෙන් වෙන් වෙලා අනික් වැඩ කටයුතු කරන්න අවස්ථාව සලසා ගන්නයි මේ අරමුණෙහි සිහිය නුවණ පවත්වා ගැනීමට වශීභාවයකට පත් කර ගැනීම පිණිසයි ආවජන සමාපද්දන අදිත්‍යාන උත්තාන පච්චවෙක්කන කියන මේ අවස්ථාවලට පත් කරගන්න. එවැනි අවස්ථාවට පත් කරගෙන කුසල් අරමුණ හොඳට බලවත් කරගෙන ඊළඟට ඒක හොඳට භාවිතා කරනවා. භාවිතා කරලා ඉවරලා විතක්ක ਵਿਚාර කියන මෙන්න මේ දෙකේ ආදීනව මතුවෙනකම්ම මේ පළවෙනි අර්පණා සමාධිය හොඳට භාවිතා කරන්න ඕනේ. භාවිතා කරලා විතක්ක ਵਿਚාර දෙකේ ආදීනව සිහි කරනම් ප්‍රීති යෙහි ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයේහි ආනිසංශ සිහි කරගෙන දෙවෙනි අර්පණා සමාධියට අදිස්ථාන කරලා පටිභාග නිමිත්තේ සිහිය පිහිටවාගෙන දෙවෙනි අර්පණා සමාධිය ලබනද පරිකර්ම සමාධිය මේ පරිකර්ම වශයෙන් භාවනාවේ යෙදෙනවා. එහෙම යෙදෙනා ඒ අරමුණත් හොඳට පත්‍ය මේ පටිභාග නිමිත්තේ සිහිය පිහිටවාගෙන මනසිකාර කරනවා. කරලා ඒකත් හොඳට භාවිතා කරනවා බහුලීකృత කරනවා. කරලා සමාධිය බලවත් වෙනන් පස්සේ අර වගේම භවංග චිත්තයට සිත යොමු කරලා ඒ සමාධියෙන් නැගී හිටලා බලනවා පීති සුඛ ඒකාග්‍රතාව සහිත දෙවෙනි ධානයේහි ධානාංග ප්‍රත්‍යක්ෂාව කරනවා. එතක විතක්ක ਵਿਚාර දෙක නැහැ. නැතුව පීති සුඛ ඒකාග්‍රතාවය හොඳට දැක ගන්න ලැබෙනවා දැන ගන්න ලැබෙනවා. එහෙම දැනගත්තෙන් පස්සේ ඒ අරමුණත් අර වගේම පංචවසී භාවයට පත් කරනවා ආවර්ජන සමාපද්දන අදිත්‍යාන උත්තාන පච්චවෙක්කන කියන පංචවසී භාවයෙන් වසී කරගන්න. වසී කරලා ප්‍රීතියත් ආදීනම මතුවෙනකන් සිද්ධ කරනවා. සිද්ධ කරලා පීතිය ආදීනව සිහි කරලා තුන්වෙනි අර්පණා සමාධියට යනවා සුඛ ඒකාග්‍රතාවේ ආනිසංසය සිහි කරලා. නැවත ප්‍රතිභාග නිමිත්තේ සිහිය පිහිටවාගෙන මනසිකාර කරනවා. එහෙම කරගෙන ඒකත් හොඳට භාවිතා කරනවා බහුලීකృత කරනවා කරලා ඉවරනා ඒ උත්සාහ අරමුණේ සිහිය පිහිටවා ගන්නවා. පිහිටවාගෙන මනසිකාර කරනකොට එදෙනෙදිත් සමාධිය බලවත් කරගෙන ධානාංග ප්‍රත්‍යක්ෂාව කරනවා සුඛ ඒකාග්‍රතාව සහිතව තුන්වෙනි අර්පණා සමාධිය. ඒ සුඛය කරක්කතාවයේ බලාගෙන පංචවසීතාවයෙන් වශී කරගෙන සුඛේ ආදීනව දැනෙනකම් ඒ සමාධිය වඩනවා. වඩලා ඉන් පස්සේ සුඛේ ආදීනව සිහි කරලා උපේක්ෂා ඒකාග්‍රතාවයේ ආනිසංස සිහි කරලා හතරවෙනි අර්පණා සමාධිය ලැබේවා කියන අදහසින් ප්‍රතිභාග නිමිත්තේ සිහිය පිහිටවාගෙන යනවා. එහෙම ගිහින් හොඳට සමාධිය බලවත් වූයෙන් පස්සේ පුදුමාකාර සහනයකින් අර හුස්ම රැල්ල සම්පූර්ණයෙන්ම සංසිඳිලා අර හතරවෙනි අර්පණා සමාධි වටයෙන් ප්‍රතිභාග නිමිත්තේ සිය පිහිටවාගෙන මනසිකාර කරනවා. කරලා හොඳට අවසානයේදී ධානාංග ප්‍රතිවේක්ෂා කරනවා සුඛ මේ උපේක්ෂා ඒකාග්‍රතාවය කියන මෙන්න මේ අංග දෙක ප්‍රතිවේක්ෂා කරලා සිතේ සමාධිය හොඳට බලවත් කරගෙන හතරවෙනි අර්පණා සමාධියෙන් Tamanට දියුණු කරගන්න ලැබෙනවා. එතකොට හොඳට උස්ම රැල්ල සම්පූර්ණයෙන්ම සංසිඳීගෙන යනවා. සංසිඳීගෙන ගියන් නැතිවේ නැති වෙන තරමට මනෝද්වාරයට පමණක් සීමා වෙන අන්දමට ඕලාරික කුසමාරිය සම්පූර්ණයෙන්ම සංසිඳීගෙන යනවා හතරවෙනි ආර්පණා සමාධියේදී. මෙන්න මේ විදිහට ආර්පණා සමාධිය ලබා ගන්න පුළුවන්. ඒවැ වෙනස අපි නෝනින් දැනගන්න ඕන. පළවෙනි ආර්පණා සමාධිය ලැබුවා නම් කායික වේදනා සියල්ලම සංසිඳෙනවා. දෙවෙනි අර්පණා සමාධිය ලැබෙනකොට චෛතසික අනුව දෝමනස්ස වේදනා සියල්ලම සංසිඳෙන. හතරවෙනි අර්පණා සමාධිය වඩනකොට සුඛය සම්පූර්ණයෙන්ම සංසිඳෙනවා. සුඛ වේදනාව සම්පූර්ණයෙන් සංසිඳීගෙන යනවා. උපේක්ෂා වේද මේ උපේක්ෂා සමාධියක නැත්නම් හතරවෙනි සමාධියට එනකොට හොඳට සෝමනස්ස වේදනාව සම්පූර්ණයෙන් සංසිඳලා උපේක්ෂාවටපත් වෙනවා. මෙන්න මේ වෙනස අපි නුවණින් දැනගන්නට ඕන. පළවෙනි අර්පණා සමාධියේදී මේකයි, දෙවෙනි අර්පණා සමාධියේදී මේකයි, තුන්වෙනි අර්පණා සමාධියේදී මේකයි, හතරවෙනි අර්පණා සමාධියේදී මේකයි කියලා ඒ හතන ආකාරයේ හොඳට නුවණින් දැනගන්න පුළුවන් ආත්ම ශක්තියක් ගොඩ නැගෙන හැටියට හොඳට භාවිතා කරන්නට ඕන, පුරුදු කරන්නට ඕන. එහෙම පුරුදු කරගෙන යනකොට ආනාපාන සති භාවනාව තුළින් අපි එතකොට පළමුවෙන්ම පරිකර්ම නිමිත්ත, උග්ඝා නිමිත්ත, පටිභාග නිමිත්ත කියන මෙන්න මේ අවස්ථා තුන මැනවින් අපි දැනගන්නට ඕනේ මෙන්න මේ අවස්ථාවවලදී මෙන්න මේ නිමිති පහළ වෙන්නේ කියලා. ඊළඟට ආනාපාන සතියේදී පරිකර්ම සමාධියෙන් උපචාර සමාධියට උපචාර සමාධියෙන් අර්පණා සමාධියට අර්පණා සමාධියෙන් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන සමාධිය වලටපත් වෙන ආකාරය ඥාන සම්ප්‍රේත්තව යෝගියා දැනගන්නවා නම් අන්නේ දැනගන්න අවස්ථාව ඉතාමත් වැදගත් වෙනවා කියන එකයි භාග්‍යවතුන් වහන්සේගේ පැහැදිලි කිරීම. එනිසා මේ ආනාපාන සති භාවනාව තුළින් මේ පරිකර්ම නිමිත්ත, උග්ඝා නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත කියන අවස්ථා තුනත් ඒ වගේම සමාධිය අතරින් පරිකර්ම සමාධිය, උපචාර සමාධිය, අර්පණා සමාධිය කියන මෙන්න මේ අවස්ථාවන් ලබා ගන්න පුළුවන් වාසනා ශක්තියක් සම්බුද්ධ ශාසනය තුල ආනාපාන සතිය මනමින් සමතයානික වශයෙන් වඩන යෝගියාට ශක්තිමත් ආකාරයෙන් දිනු කඩ ගන්න පුළුවන් වාසනා ශක්තියක් ශාසනය තුල පවතිනවා අන්නේ පවතින උතුම් කුසල් ධර්මන මුදුන්පත් කරගෙන අපි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරිද්දෙන් ආනාපාන සතිය තුළින් මෙවැනි සමාධියෙන් ලබාගෙන විදර්ශනා සම්ප්‍රයුක්ත කුසල් ධර්මන මුදුන්පත් කර ගන්නට පුළුවන් ඒ නිසා එවැනි අර්පණාගත වෙච්ච සමාධිය තුළින් විපස්සනාවට හැරිලා Tamanḍ විපස්සනා සම්ප්‍රයුක්තව අරමුණ නාම රූප වශයෙන් හැරිලා විදර්ශනා ඥාන ලබාගෙන පාරමී ගුණ දියුණු කරගන්න අවස්ථාව සලසා ගන්න පුළුවන්. ඒ වගේම උපචාර සමාධියෙන් හැරෙන්න පුළුවන් විපස්සනාවට පළවෙනි අර්පණා සමාධියෙන් හැරෙන්න පුළුවන් දෙවෙනි එකෙන් හැරෙන්න පුළුවන් තුන්වෙනි එකෙන් හැරෙන්න පුළුවන් හතරවෙනි එකෙන් හැරෙන්න පුළුවන් යෝගියා සමර්ථ නම් ඒ අවස්ථාවලදී ගුරු උපදේශ ඇතුව විපස්සනාවට හැරිලා නාම රූප වශයෙන් ධාතු මනසිකාර වශයෙන් පවත්වන විදර්ශනා ඥාන සම්ප්‍රයුක්තව ඉදිරි මනසිකාරයන් වලට ශක්තිය උපදවාගෙන පාරමී පුරාගෙන නිවන් අවබෝධ කරගන්නට වාසනා ශක්තිය උදා කරගන්න පුළුවන් වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ඉතින් මේ පැහැදිලි කරපු උතුම් කුසල් අරමුණ මුදුන්පත් කරගෙන ශාසනික හැඟීම් විශ්මතු කරගෙන අදත් මේ අවස්ථාවට සහභාගී වී උතුම් කුසල් අරමුණක් මුදුන්පත් කර ගැනීමේ චේතනාවෙන් ධර්ම ශ්‍රවණය කිරීමේ උතුම් චේතනාව මේ ලෝකවාසී සත්‍ය සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කරන සමදෙනාගේම අර්ථය සඳහා අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරාගෙන උතුම් කුසල් අරමුණ මුදුන්පත් කර ගැනීමට ආස්ථාව සලසා ගත්තේ ගංගොඩවිල ප්‍රියනන්දා මෑණියන් වහන්සේ සහ මොනිස් මහත්මාණන් ඇතුළු දූදරු පිරිස ඒ සියලු දෙනාගේම යහපත් සංකල්පනාවන් මුදුන්පත් කර ගැනීමේ චේතනාව මුදුන්පත් කරගෙන ගංගොඩවිල පියනන්දා මෑණියන් දසශීලයේ පිහිටා වසරක් පිරීම නිමිත්තෙන් එම ඒ මෑණියන්ට ආශිර්වාද පිණිස මෙම ධර්ම දේශනාව පවත්වලා තුරුණුවන්ගේ ආශිර්වාදයේ බලාපොරොත්තු වෙනවා එම මෑණියන්ටත් මේ උතුම් කුසල ශක්තියේ බලයෙන් තව තවත් නෙක්ඛම්ම දසශීලයේ පිහිටලා ශාසනික කටයුතු ඉදිරියට පවත්වා ගැනීමට ශක්තිය බලය ධෛර්ය වීර්ය ආශිර්වාදේ ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එම දරු පිරිසේ පියාණන් වන මොනිස් මහත්මාණන්ටත් නිදුක් නිරෝගී භාවය චිරදීවනය දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. විදේශගතව සිටින ජගත් පුතණවන්ටත් ලේලිය ඇතුළු දරුවාටත් අදිත් පුතා ලේලිය ඇතුළු දරුවන්ටත් පියල් පුතා ඇතුළු ලේලිය ඇතුළු දරුවන්ටත් මයුරී දුව ඇතුළු බෑණනුවන් ඇතුළු පවුලේ සමදෙනාටත් ප්‍රියංකා දියණිය ඇතුළු බෑණනුවන් ඇතුළු පවුලේ දූදරු පිරිසටත් මේ උතුම් කුසලය මහත්ඵල මහානිසංස බවට පත්වීමෙන් ආ මෙලොව වශයෙන් ආයුරාෝග්‍ය සම්පත් පිණිස උපකාර වේවා පාරමී ගුණ පිරින ජීවිත බවට පත් වේවා සසර සුවසේ පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන මෙවැනි උතුම් පින්කම් සිදු කරගන්නට වාසනා ශක්තිය දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. මේ වාගේ උතුම් කුසල් අරමුණකින් දැනිත කරගත් මේ උදාාරතර පුණ්‍ය ශක්තිය තව තවත් උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන ශාසනික වැඩනේ ප්‍රතිපදාවන් අනුගමනය කර ගැනීම සඳහා මේ සියලු දෙනාට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනාදී යහපත් මඟ සුගති මඟ නිවන් මඟ පහදා දෙමින් අර්ථයෙන් අනුශාසනා කරන අතිපූජනීය ශ්‍රී කල්යාණ යෝගාසන සංස්ථාවේ මහෝපාද්‍යය අතිපූජනීය නාවිනේ මහා ස්වාමින්දයන් වහන්සේට මේ උදාාරතර පුණ්‍ය ශක්තිය මහත්ඵල මහානි සංසභාවට පත් වෙලා නිදුක් නිරෝගී භාවයේ කායික හා මානසික සැනසෙල්ලේ සියවස් කලක් ජීවිතයේ ආයු වර්ධනය කරගන්නට වාසනා ශක්තිය දීර්ඝායුෂ ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිංසනය කරනවා මේ සියලු දෙනාටත් මේ උදාාරතර පුණ්‍ය ශක්තියේ බලයෙන් තව තවත් උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන ශාසනික පින්කම් සිදු කරගන්නට ශක්තිය බලය ධෛර්ය වීර්ය ආශිර්වාදයේ නිදුක් නිරෝගී භාවයේ චිරදීවණය දීර්ඝායුෂ නිරෝගී සම්පත් දසුව පාරමී මුදුන් පමුණවා ගන්නට වාසනා ශක්තිය දීර්ඝායුෂ ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර මේ අවස්ථාවට සහභාගී වෙන සියලු දෙනාට ධර්ම දේශනාවට සම්ඳුන් සියලු දෙනාටත් මේ උතුම් කුසලය මහත්ඵල මහානිසංස බවට පත් වෙලා තමාගේ උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන සමාධි ඥාන භාවනා ඥාන විදර්ශනා ඥාන මාර්ග ඥාන පිළිවෙලින් ලබන බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවේ සනසන ලෝකෝත්තර සනසිල්ලෙන් නිවන් අවබෝධ කරගන්නට වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් දක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් දක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් දක්칸තු තං සදාතේ ධර්ම දේශනා පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පොල්ගස් සෝබිට විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී පූජ්‍යපාද දාස්වත්තේ සුමන සීල ස්වාමීන්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ සිදු කරන ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරන්නට ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ඒ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ රූපවාහිනී දායකත්ව ධර්මදේශනාව මෙතකින් නිමවටපත් වෙනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.